තෙරුවන් සරණයි. අද අරගෙන එන්නේ මිනිමලිසම් සම්බන්ධ තව වීඩියෝ එකක් දෙවන වීඩියෝ එක. අපි වෙනම ප්ලේලිස්ට් එකකින් ඒ සම්බන්ධ වීඩියෝස් අරගෙන එනවා. මොකක්ද මේ මිනිමලිසම් කියන්නේ? මේක භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීමෙන් පිට තියෙන දෙයක්ද? අපේ ලෞකික ලෝකෝත්තර ජීවිතවලට කොහොමද මේක උපකාර කරගන්නේ කියන එක තමයි කතා කරන්නේ. එතකොට කලින් වීඩියෝ එකේ අපි සරල නමුත් තේරුම් ගත යුතු කාරණා ටිකක් ඉදිරිපත් කරා. එතකොට මම ඉතින් හැමදාම අනින්න ටොක්ක තමයි දැනුත් අනින්නේ තමයි අපේ මිනිසුන්ට පිටරටකින් බටහිර ලෝකයෙන් කවුරු හරි මොකක් හරි කිව්වොත් ඉගැන්නුවොත් ඒක තමයි අපි කැමති බාර අපි ඒක පිළිගන්න කැමති. හැබැයි මේ අවුරුදු 2600කටත් කලින් දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ මේක කියලා තියෙනකොට අපිට ඒක පිළිගන්න බෑ. වැදගත්ම දේ තමයි මෙතන තියෙන බරපතලම කාරණය මේ භාග්‍යතුන් වහන්සේ උගන්වපු දේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න විදිය අපේ මිනිස්සු දන්නේ නැහැ. ඔක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි බණ අහන්නේ තියරිය විතරයි. සිද්ධාන්ත ටික අපි දන්න ඕන තරම්. අපි ගිලලා තියෙන මුළු ත්‍රිපිටකයම ගිලලා තියෙන සිද්ධාන්ත වලින් කෙස් පැලෙන තර්ක කියන අපි දන්නවා. හැබැයි මේක ප්‍රායෝගිකව ජීවිතයට ඈඳාගන්නේ කොහොමද? ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් අපි තවම බොහෝ විට ඉන්නේ හෝඩියේ පන්තියවත් නෙමෙයි. ඉතින් අපි මේ මුළු channel එක පුරාම කතා කරන්නේ තියරි නෙමෙයි. සිද්ධාන්ත නෙමෙයි අපි කතා කරන්නේ ප්‍රැක්ටිකල් පැත්ත ප්‍රායෝගිකව මේකෙන් වැඩක් ගන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම මේ සිද්ධාන්ත ඉගැන්වීමක් විතරද හුදු ආගමක් විතරද මේක ප්‍රැක්ටිකල් නැද්ද මේක ප්‍රායෝගිකව අපිට මේකෙන් ගන්න දෙයක් නැද්ද මේ ගැන තමයි අපි කතා කරන්නේ එතකොට මේ මිනිමලිසම් කියන්නේ බටහිර ලෝකයෙන් අපිට දීපු සංකල්පයක් මිනිමලිසම් කියන වචනේ නැත්තම් මේ ඉගැන්වීම භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා එතකොට මොකක්ද කොහෙද කොහොමද භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. එතකොට තව දෙයක් තමයි අපේ බෞද්ධ මිනිස්සු හිතන් ඉන්නවා මේ ත්‍රිපිටකයේ ගොඩාක් තැන්වල සූත් කියන්නේ ත්‍රිපිටකය කිව්වම සූත්‍ර විනය අභිධර්ම කියලා පිටක තුනක් තියෙනවානේ. ඉතින් අපේ මිනිස්සු හිතන් ඉන්නේ මේකෙන් වැඩි හරියක් අයිති පැවිද්දන්ට විතරයි. ගිහියන්ට අයිති නෑ. පැවිද්දොත් 100%ක්ම මේක ගන්න ලේසි නැහැ. අපි හෙමින් හෙමින් තමයි පුහුණු වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් වෙලාවට මේ භික්ෂුව ආමන්ත්‍රණය කරලා දේශනා කරලා දෙන තියෙන දේවල් ගිහියෝ ඉතින් ඉන්නවා භික්ෂුවට විතරයි මේක වැදගත් වෙන්නේ මේක මේකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒ එහෙම වෙලා තියෙන හේතුව තමයි මේක ප්‍රැක්ටිකල් දහමක් කියන එක දන්නේ නැතිකම. නැත්තම් මේ ඉගැන්වීම් භික්ෂුවට විතරක් අදාළම දෙයක් නෙමෙයි. අපි යන්නේ කෙලෙස් කපන පැත්ත නම් අපේ තියෙන අරමුණ ලෞකික පැත්ත නෙමෙයි ලෞකික පැත්ත ඉක්මවා ලෝකෝත්තර පැත්ත නම් අපිට ජය ගන්න ඕනි. එහෙනම් මේක ගිහි පැවිදි ભેදයක් නැතුව අපිට ප්‍රැක්ටිකල් ඈඳා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ධර්මයේ සත්‍යයක් නම්. මේක පැවිද්දන්ට විතරක් අයිති ධර්මයක් කියනවා නම් මේක කොහොමද ප්‍රැක්ටිකල් වෙන්නේ? මේක අන්තවාදී දහමක් නෙහෙම බැලුවොත් භාගතුන් වහන්සේගේ ගැන්වීම. ඒ නිසා භාගතුන් වහන්සේගේ ගැන්වීම පැවිද්දන්ට විතරක්වත් උපසම්පදා භික්ෂුවට විතරක්වත් බෞද්ධ කියලා නම් දරාගෙන ඉන්න අයට විතරක්වත් අයිති දහමක් නෙමෙයි. මේක විශ්ව දහමක් කියලා මම කලිනුත් කියලා තියෙනවා මේක සමස්ත විශ්වයේ පැවැත්ම තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මිනිමලිසම් ගැන භික්ෂුවට හරි ලස්සන කාරණාවක් දේශනා කළා තියෙනවා. උපසම්පදා භික්ෂුවට තියෙනවා විනයෙන් නීතියක් තියෙනවා නිස සමාදන් වෙන්න ඕනි කියලා එකක්. නිස ධර්ම හතරක් තියෙනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරලා මේ නිස සමාදන් වෙන්න ඕනේ. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කියන්නේ සිංහලෙන් කියනවා නම් නිශ්‍රය සතර. දර බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ සසර බිය දැකලා නිවන පසක් කරන්න කැමති යම්කිසි කෙනෙක් මේ බුදුසසුනේ පැවිදි වෙනවා නම් ඒ කියන්නේ මෙයා සංසාර බය දැකලා මේ සසරින් එතර වෙන තමයි මෙයා සාසනය පැවිදි වෙන්නේ. අන්න ඒ පැවිදි ජීවිතය පවත්වාගෙන යන්න නිවන පිණිස එල්ල කරගත්තු ජීවිතයක් පවත්වාගෙන යන්න. මේ පැවිද්ද පවත්වාගෙන යනවා කියන්නේ නිවන පිණිස එල්ල කරගත්තු. ලෝකෝත්තර අරමුණ කෙරෙහි එල්ල එල්ල කරගත්තු පැවිද්දක් අරගෙන යන්න ඕන අන්න ඒ කෙනා විසින් තමන් විසින් සමාදානය විය යුතු සමාදන්ව ආරක්ෂා කළ යුතු මේ ගුණය එකතු කරගත යුතු ගුණ ගුණ හතරක් විදිහට තමයි මේ නිශ්‍රය හතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ හතර මේ විදිහටම ගිහියටත් ගැලපෙනවා. පළවෙනියට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒකට පාලියෙන් කියනවා පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා තත්තතේ ආව ජීවං කියලා තව වාක්‍ය ගොඩක් තියෙනවා. ඒ වාක්‍ය දිගට තියෙනවා. මේකේ මේ පළවෙනි කෑල්ල පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා මේකෙන් මොකක්ද අර්ථ ගැන්වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පැවිද්ද කියන එක පාත්‍රයක් අතට අරගෙන ගෙයක් ගෙයක් ගානේ ඇවිද ඇවිද පිඬුව පිඬුව බත් පිඬුව පිඬුව අරගෙන හිඟා කාගෙන ජීවත් වෙන ජීවිතයක් තමයි පැවිද්ද කියන්නේ මේ පැවිද්ද පවත්වන්න ඕනේ අන්න ඒ විදිහටයි පැවිද්ද පවතින්න ඕනේ මේ පාත්‍රයක් අරගෙන ගෙයක් ගෙයක් ගානේ ඇවිද ඇවිද ඇවිද ගිහින් බත් පිඬුව පිඬුව එකතු කර කර එකතු කර කර ලබා ගන්නා භෝජනය නිසා තමයි. ඒ භෝජනය හරහා ඒ ඒ ඒ විදිහට ලබා ගන්නා භෝජනයේ පිහිටෙන් පැවැත්විය යුතු ජීවිතයක් තමයි පැවිද්ද කියන්නේ කියන එකයි මේ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ පිණ්ඩපාතයෙන් යැපෙන්න පුරුදු කරගන්න කියනවා. පිණ්ඩපාතෙන් ජීවිතේ පවත්වන්න පුරුද්දක් හදාගන්න කියනවා. හැබැයි අර මම කිව්වනේ පාලි වාක්‍යය තව ටිකක් තියෙනවා කියලා ඒක කියන්නේ හැබැයි ගිහි පින්වතුන් කැමැත්තෙන් දානි ළඟට ගෙනහල්ලා දෙනවා නම් දානි පූජා කරනවා නම් ආරාධනා කරලා දාන දෙනවා නම් බාර ගන්න පුළුවන්. හැබැයි යම්කිසි දවසක පැවිද්දෙකුට ළඟට දානි ගෙනහල්ලා දෙන්නේ නැත්තම් ළඟට ගෙනහලා දෙන දානි ලැබෙන්නේ නැත්තම් දාන ආරාධනාත් නැත්තම් එතකොට මේ පින්ඩ පාතෙන් යැපෙන්න පුරුදුණු පැවිද්දාට දාන නිසා ප්‍රශ්නයක් ඇති වෙයිද කවදාවත්? ඇති වෙන්නේ නැහැ. ළඟට ගෙනත් දුන්නේ නැත්නම් දානේ. ආරාධනාවක් ආවේ නැත්නම් ගත්ත පාත්‍රේ ගියා දානේ හම්බෙනකන් යම් තාක්ද කිලෝමීටර ගාණක් හරි ගිහිල්ලා ඇති තරම් දානේ හොයාගත්තා. විවේක ස්ථානයකට ආවදානේ වළඳලා ජීවිතය පැවැත්තුවා. එතකොට මේ තමයි ආහාර සම්බන්ධයෙන් පැවිද්දෙක්ගේ පැවිද්දෙක් හැසිරෙන්න ඕනි අන්තිම අඩිය. ආහාර සම්බන්ධයෙන්, පිණ්ඩපාතය සම්බන්ධයෙන්, දානය සම්බන්ධයෙන් පැවැත් පැවිද්දෙකුට ජීවිතේ පවත්වන්න තියෙන අන්තිම අඩියෙන් තමයි මේ භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. එතකොට අඩියටම බැහැලා ඉන්න කෙනා උතරිනුත් තව වැටෙන්න පල්ලෙහාක් තියනවද? එතනිනුත් පල්ලෙහාට වැටෙන්නේ නැහැනේ අඩියටම වැල්ලා අඩියටම බැහැලා ඉන්න කෙනා. කියන්නේ දාන ගැන යාට ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒ පැවිද්දට කවමදාවත් පින්ඩ පාතින් යැපෙන පුරුදු භික්ෂුවට. පින්ඩ පාතින් යැපෙන දන්න භික්ෂුවට. එතකොට මිනිස්සු දානේ ගෙනහලා දුන්නේ නැහැ කියලා මිනිස්සු ආරාධනා කරේ නැහැ කියලා මිනිසුන්ගේ දානේ බලාගෙන මිනිස්සු කියන කියන පදේට නටන්න ඕනේ නැහැ මේ පැවිද්දා. වර්තමානයේ ගොඩාක් පැවිද්දන්ට වෙලා තියෙන ගිහියන්ගේ රූකඩයක් වෙලා තියෙන. ගිහියෝ කියන්නේ අපිට අපි දානේ ගෙනහලා දෙනවා නම් අපේ මෙන්න මේ අවශ්‍යතාව ටික ඉෂ්ට කරලා දෙන්න. බෝධි පූජාව කියයි අර පින්කම කියයි මේ පින්කම කියයි දානි කියයි බණ කියයි පිරිත කියයි මේ ඒ අර නිකන් මේ ගනුදෙනුවක් තියෙන්නේ භික්ෂුවගෙන්. පාංශුකූලෙට එන්න කියයි පාංශුකූලෙට එන්න නැත්තම් අපි දාන දෙන්නේ නැහැ. එහෙම තමයි ගිහියෝ කියන්නේ. ඉතින් භික්ෂුවත් ජීවිතේ පවත්ත ගන්න පිණ්ඩපාතය කියන එක අද ටිකෙන් ටික වියකී යන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් යැපෙන්න බැරි වුණාම ඉතින් පැවිද්දත් කරන්නේ මොන ක්‍රමයෙන් හරි දානට ඉගෙන ගන්න එපා. ඉතින් එතකොට අර මොකක් හරි කරගෙන ඉන්නවා. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරනවා පාත්‍රය අරගෙන මේ හිඟා කාල ජීවත් වෙන ජීවිතයක් පැවිද්දර තියෙන්නේ. මේක හිඟා කන ජීවිතයක්. පින්ඩපාති කියන්නේ හිඟා කනවා. ඉතින් ඒ ඒ අන්තිම අඩිය කෑම සම්බන්ධයෙන් මිනිස්සුෙකුට කරන්න තියෙන අන්තිම අඩිය තමයි හිඟා කන එක. එතන ඉන්න පුළුවන් මිනිස්සයා එතනොත් පළට වැටෙනවද? නැහැ. ඉතින් මේ තමයි සරලකම. මේ තමයි අල්පේච්ඡකම. මේ තමයි මිනිමලිසම්. ගිහියන්ට මේක හිඟා කන්න කියනව නෙමෙයි. ගිහියන්ට හිඟා කන්න හිඟසිංගමනේ යෙදෙන පිරිසකුත් ඉන්නවා. ඒ අය මොන චේතනාවෙන් කරනවද කියන දන්නේ නැහැ. මේ කියන්නේ ගිහියන්ට හිඟා කන්න කියනවා නෙමෙයි. මේ Tamanට ජීවිතේ පවත්ව ගන්න අවශ්‍ය ප්‍රමාණයට ආහාර පාන ටිකකින් යැපෙන්න අපි දන්නවනම් අපිට මේ මෙච්චර මේ නැහෙන්න ඕනිද හම්බ කරන්න. මේ කන්න මෙච්චර නැහෙන්න ඕනිද නෑ. අපේ මිනිස්සු කන්න ගියත් සීමාවක් නෑ. ඒ කියන්නේ මිනිස්සු කන්නේ මේ බඩගින්නට හෝ අර පෝෂණය බලාගෙන නෙමෙයි. අංක එකට ඇවිල්ලා තියෙන පෙරේතකම. පෙරේතකම සහ ලෝකෙට පුම්බල පෙන්වන්න අපි මහා ලොකු මිනිස්සු කියලා. ඉතින් මට මම සතිපාසලේ වැඩ කරන කාලේ මට දැනගන්න ලැබුණා ඔය ලොකු ලොකු විශේෂයෙන් housing scheme වල flat වල වගේ ජීවත් වෙන මිනිස්සු. දැන් එහා ගෙදර උයන එකේ සුවඳ දැනෙනවනේ. එතකොට මේ ගෙදරට ඉන්න බෑ උහුලගෙන. ඒගොල්ලෝ හොඳට මස් රස මස අවුළු මස් මාළු එක කෑම කනකොට මේගොල්ලෝ සමහර මිනිස්සු කරනවලු තෙල් තෙල් තාච්චි ලිපේ තියලා සුදු ලුණු පොතු ටිකක් හරි තාච්චියට දානවලු. එතකොට රේවැ හරි සුවඳක් එනවනේ. ආ උඹලා විතරක් නෙමෙයි අපිත් හොඳ රස රස මස අවුළු කනවා කියලා පෙන්වන්න. මේවා කරන මිනිස්සු ඉන්නවා. නැත්තම් නිකන් තාච්චියක් රත් වෙන ලිපේ තියලා වතුර ටිකක් හරි හනවලු. චාස් ගාලා යන්න. එතකොට මේ අපිත් හොඳ කෑම කනවා කියලා පෙන්වන්න. කොහෙද මේ මිනිස්සු යන්නේ? බලන්නේ මානසිකත්වය. ඇයි මේ ලොකුකම පෙන්වන්න ඕනේ. මේ තමන් මොකටද මේ ජීවිතේ පවත්වන්නේ කියන එක මිනිසුන්ට තේරෙන්නේ ඉතින් දැන් අපි පිණ්ඩපාතේ යැපෙනවා කියන්නේ කලවම් වෙලා කෑම ලැබෙන්නේ මිනිස්සු එදිනදා වේලේ ජීවත් වෙන්න උයාගත්තු කෑම පතෙන් කොටසක් අපිට දෙන්නේ. ඒකේ රසමස් අවුළු දාලා හදනවා කියන්න බෑ. මිනිසුන්ට තියෙන දෙයින් කොටසක් අපිට චුට්ටක් දුන්නා. ඉතින් බත් පිණ්ඩුව පිණ්ඩුව පිණ්ඩුව පිණ්ඩුව ගත්තාම එළවලු චුට්ට චුට්ට ගත්තාම මේ ඔක්කොම කලවම් වෙලා තමයි පැවිද්දර කන්න ලැබෙන්නේ. සමහරලාට සමහර අය ඒගොල්ලන්ට උයලා නැතුණාම කලින් දවසේ ඒවත් බෙදනවා. එතකොට පිලුණු වෙලා ලැබෙන්නේ. පිලුණු වෙනවා සමහරට වළඳන්න ගියාම. ඉතින් ඒත් භික්ෂුව ඒක වළඳලා ජීවත් වෙනවා. ඉතින් ඒ සම්බන්ධ ඕන තරම් කතා ප්‍රවෘත්ති ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් මේ කියන්නේ පැවිද්දා වගේ ගිහියත් මේ හිඟා කන්න කියන එක නෙමෙයි කන කෑම සම්බන්ධයෙන් සරලකමක් තියාගන්න. අපිට වැදගත්ම වෙන්නේ පෝෂණය සහ බඩගින්න. කෑම කන්නේ ඕකටනේ. ඉතින් ඒක පිරිමැහෙන අන්තිම අඩිය තැන තමයි භාග්‍යතුන් වහන්සේ පැවිද්දාට මේ පිණ්ඩ පාතේ යන එකක් හිඟා කාලා යැපෙන එකක් කියලා දුන්නේ. ඒ හොඳටම ඇති අපිට ජීවිතේ පවත්තන්න. ඔන්න ඔක තමයි පළවෙනි නිස සමාදානය. නිස්ත්‍රේ සමාදානය මොකද්ද ආහාර සම්බන්ධයෙන්. එතකොට මේ ආහාර මානවයාගේ පැවැත්ම සම්බන්ධයෙන් තිබිය යුතු අවශ්‍යතා ප්‍රධාන අවශ්‍යතා හතරක් තියෙනවා. ඒ හතරෙන් පළවෙනි එක තමයි ආහාර. ඒක ගිහි වේවා පැවිදි වේවා. එතකොට ගිහියන්ට නම් කෑම පැවිද්දන්ට කියන්නේ පිණ්ඩ පාතේ නැත්තම් දානේ. ඔන්න පළවෙනි අවශ්‍යතාවය. දෙවෙනි අවශ්‍යතාවයට භාගතුන් වහන්සේ ඔන්න දේශනා කරන දෙවෙනි නිස තමයි පාංශුකූල චීවරං නිස්සාය පබ්බජ්ජා තත්තතේ ආව ජීවං උත්සාහෝ කියලා ඉස්සරහට කාරණේ යනවා. මේකෙන් අදහස් කරන්නේ මේ පැවිද්ද කියන එක පාංශුකූල චීවරය නිසා පැවැත්විය යුතුයි. ඒ කියන්නේ මේ පැවිද්ද කියන එක පාංශුකූල චීවරයෙන් පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. පාංශුකුල චීවරය ගැන විශාල විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ මේ කොහේ හරි ආමුසෝණක නැත්නම් කොහේ හරි මහා මගක වැහැලා තියෙන මොකක් හරි රෙදි කෑල් ටිකක් ගෙනල්ලා සුද්ධ කරලා ඒක කපලා කොටලා මහලා පඳු ගහලා ඒ විනයානුකූලව සිවුරක් හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට සිවුර පාවිච්චි කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. හැබැයි අර කලින් එකේ වගේම කියනවා ඉතින් දායකයෝ පැහැදිලා අපිට සිවුරු ගෙනල්ලා පූජ කරනවා නම් සිවුරු පිළිගන්නවා නම් සකස් කරලා සියල්ලම හදලා දෙනවා නම් එක පිළිගන්න කැපයි අකප නෑ. පිළිගන්න පුළුවන් හැබැයි යම් දවසක අපිට නොලැබුණොත් ගිහියන්ට අමතක වුණොත් ගිහියන්ට මගහැරුණොත් අපිට සිවුරක් පූජ කරන්න අපිට සිවුරක අවශ්‍යතාවය තියෙනවා හැබැයි ගිහියන්ට ඒක පූජ කරන්න ඒ මොකක් හරි හේතුවක් නිසා මගහැරෙනවා. එතකොට මේ පාංශුකුල චීවරයෙන් යැපෙන්න පුරුදු වෙලා ඉන්න භික්ෂුවට සිවුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවද නැහැ. පිණ්ඩපාත යනකොට හරි අමුසොහනකට හරි ගිහිල්ලා අවශ්‍ය රෙදි කඩ ටික අරගෙන ආවා සකස් කරගත්තා. ඉතින් ගිහිය දුන්නොත් ගන්න පුළුවන් නැති දවසකට ඒ පැවිද්දාට සිවුරු සම්බන්ධයෙන් විස්සෝප වෙන්න, පසුතැවෙන්න, දුක් ගන්න, කරදර වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ තමයි අවම තැන. මිනිමලිසම් කියලා කියන්නේ අවම වාදයනේ. මේ තමයි බුදුරණාහි කියන අවම තැන. මොනවා සම්බන්ධෙන්ද? ඇඳුම් පැළඳුම් ගිහියන්ට නම් ඒකට සාසනීය පැවිද්දන්ට දීලා තියෙන නම චීවර සිවුරු. ඒක සම්බන්ධයෙන් පවතින උනේ අවම තැන. එතකොට මේ සිවුරු සම්බන්ධයෙන් භික්ෂුවකට හිත හිතා වද විඳින්න ඕනේ නැහැ. ඇයි බුදුරන් වහන්සේ මෙහෙම මේ අවම තැනක් කියන්නේ? පැවිද්දෙක් කියන්නේ නිවන ඉලක්ක කරගෙන පවත්වන ජීවිතයක්. එතකොට මේ ආහාර සිවුරු සම්බන්ධයෙන් අමතර සිතුවිලි හිතලා කරදර වෙන්න ඕනේ ඒ කාලය ගෙවන්න පුළුවන්, වැය කරන්න පුළුවන් භාවනාව පිණිස, නිවන පිණිස, හිත හැදීම පිණිස. අමතර කටයුතු ඕනේ නැහැ. ඉතින් ගිහියාට ගිහියෝ අද ඇඳුම් අඳින්නේ මොනවටද? මේ ඇඳුමක ප්‍රධාන ප්‍රයෝජනය සීතල උණුසුමෙන් ගැලවෙන්න, මේ ලැජ්ජා ඇතිතන් වහගන්න. අද ඒ ටික සිද්ධ වෙනවද බලන්න අද ඇඳුම් වලින්. අද ලැජ්ජා ඇතිතන් ටික ඇරිලා ඉතුරු ටික වැහිලා සීතල උණුසුමෙන් ආරක්ෂාවකුත් නැහැ. අපි ගන්න ඇඳුමෙන්. එතකොට ඇඳුම් 10ක් 15ක් අඳින්න ඕනේ. ඒතර අපි ඇඳුමක් ගන්න ගියාම අපේ ફોකස් එක යන්නේ කොයිකටද කියලා බලන්න. අපිට එන එන ෆැෂන් ස්ටයිල් එක ඕනේ. අපේ ලොකු සාංශය කිව්වා මට මතකයි එක තැනකදී අවුරුදු 2600ක් 600 ගාණක් ගිහිල්ලත් අදටවත් භික්ෂුවකගේ පැවිද්දාගේ ඇඳුම වෙනස් වෙලා නැහැ. එක එකම ඇඳුම අදටත් තියෙන. හැබැයි ගිහියන්ගේ ඇඳුම් මේ අවුරුදු 2600 ගාණ ඇතුළත කී වතාවක් වෙනස් වෙලා තියෙනවද බලන්න විලාසිතා. ඒත් අපිට ඇතිද මදි. එන එන එක ගන්න ඕනේ ගත්තේ නැත්නම් එතන ප්‍රශ්නයක්. ඇත්තටම මිනිස්සු නැහෙන්නේ මේ මිනිමලිසම්. මේ හරි සරල සැහැල්ලු අල්පේච ජීවිතයක් ගෙවන්න බැරි කම නිසා. බාන බුදුරන් වහන්සේ භික්ෂුවට දීලා තියෙන දේ නිස සමාදානය. ඔන්න අපේ ප්‍රධාන අවශ්‍යතා හතරෙන් දැන් අවශ්‍යතා දෙකක් හරි. පළවෙනි එක ආහාර නැත්නම් පිණ්ඩපාතය, දෙවෙනි එක ඇඳුම් පැළඳුම් නැත්නම් චීවර. ඊළඟට අපේ ඊළඟ අවශ්‍යතාවයේ විදිහට ඊළඟ නිසමාදානය තුන්වෙනි එක විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රුක්ඛ මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා තත්ත තේ ආව ජීවං උත්සාහෝ කියලා වාක්‍ය ඉස්සරහට යනවා. මේකේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පැවිද්ද පැවැත්විය යුත්තේ වෘක්ෂ මූල සේනාසන එක්ක. පැවිද්ද වෘක්ෂ මූල සේනාසන නිසා පැවැත්විය යුතුයි. වෘක්ෂ මූල සේනාසනවල පිහිටෙන් රුක් මුල් වල පිහිටෙන් පැවිද්ද පැවැත්විය යුතුයි. ඒ කියන්නේ පැවිදි වුණා නම් ගහක් යට හරි ඉඳගෙන මහානකම කරන්න පුළුවන් හැකියාව ඕනි කියන එකයි මේ කියන්නේ. හැබැයි ගිහියෝ කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් අපිට කැමති විදිහකට සේනාසන හදලා දුන්නොත් හදලා දෙන ඕනම සේනා ඕනම විදිහක සේනාසනයක අපිට ඉන්න පුළුවන්. ඒක උසස් වෙන්න පුළුවන් පහත් වෙන්න පුළුවන් මොනවා හරි කමක් නැහැ සේනාසනයක් හදලා දෙනවා නම් අපිට වෙන එකක් තියා ගල් එන එක ගල් ගුහාවක හරි කමක් නැහැ ඉන්න පුළුවන්. ගිහියෝ දෙන සේනාසනයක අපිට ඉන්න පුළුවන් කියන එක භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් නොලැබුණොත් ඉන්න තැනක් ගහක් යට හරි ඉන්න පුළුවන්කම හදාගෙන තියෙන්න ඕනේ. එතකොට පැවිද්දා තමන්ගේ ජීවිතය ගහක් යට ගෙවන්න පුරුදු වෙලා හිටියොත් ඒ පැවිද්දාට ජීවිතේ පවත්වන්න සේනාසනයක්, يعني ගෙයක් දොරක් කුටියක් ආවාසයක් නැති වුණා කියලා ප්‍රශ්නයක් තියනවාද? නෑ. ඇයි මේ අන්තිම අඩියෙන් ජීවත් වෙන පුරුද්ද හදාගෙන තියෙන්නේ. එතකොට ගිහියන්ට මේක එන්නේ නිවාස විදිහට. ප්‍රධාන අවශ්‍යතාවල ඊළඟ තමයි වාසස්ථානයක් ඕනේ, නිවහනක් ඕනේ වාසය කරන්න. එතකොට අපේ මිනිස්සු අද ගෙවල් හදන හැටි බලන්න. පවුලක ඉන්නේ අම්මයි තාත්තයි ළමයි දෙන්නයි ගෙවල් හදනවා මාලිගා වගේ අන්තිමට පවුලේ ඉන්න තුන් හතර දෙනා තනි තනි කාමරවල ලෝකවල තනි වෙලා සහයෝගයක් නැහැ එකිනෙකාගේ හැඟීම් දැනීම් ගැන දන්නේ නැහැ දුකක් වේදනාවක් දන්නේ නැහැ එකිනෙකා එක්ක සම්බන්ධතාවයක් නැහැ ඔක්කොම තනි තනි ලෝකවල ජීවත් වෙනවා මොනවා එක්කද ඩිවයිසස් එක්ක අන්තිමට මනුස්සකම්වත් නැහැ බලන්න ඉස්සර ගෙවල් අපේ ආත්තම්මලා ගෙවල් පොඩි ගෑයි තිබුණේ පිරිස වැඩි ඔක්කොම එකට වැටිලා කෑවේ. එකට නිදාගත්තේ, එකට කටයුතු කරේ මොනතරම් කායික මානසික හොඳ සෞඛ්‍යයක් තිබ්බද බලන්න. අද මිනිසුන්ට මේ සැප වැඩි වෙන්න වැඩි වෙන්න කායිකවත් පිරිහිලා මානසිකව අන්තිටම අද මානසික ලෙඩු ඉන්නේ අපේ සමාජේ. මානසිකව රෝගී වෙලා මනස ලෙඩ වෙලා ඒ තරමට ආතති අසහනයි. එතකොට අපි ගයක් හදන්න ගියාම ඇත්තටම අපි ගයක් හදන්නේ මේ අපිට මේ සොර සතුරන්ගෙන් සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න සීතලෙන් ඒ වගේ දේශගුණික විපර්යාස වලින් ආරක්ෂා වෙන්න මේ පහසුවෙන් ඉන්නද නැත්නම් අපේ ඔළුව වැඩ කරන්නේ කොහොමද ලෝකෙට පෙන්වන්න අලුතෙන් ආපු ඩිසයින් එකට අනුව ගේ හදාගන්න අල්ලපු ගෙදරට වැඩිය හොඳ ගයක් හදාගන්න මොන තරම් විචූර්ණ විභූත දේවල් එක්කද බලන්න අපි ගයක් හදාන්න යන්නේ අන්තිමට අපේ රටේ මේ සිංහලයා ළඟ තමයි මේක ගොඩක් තියෙන්නේ සිංහල බෞද්ධයෝ ළඟ සිංහලයෝ ගෙවල් හදන්න පටන් ගන්නවා මැරණකම්වත් ගෙයි වැඩ ඉවර වෙන්නේ ඔය විදිහේ ගෙවල් කීයක් හදලා දාලා ඇවිල්ලා ඇද්ද ඊළඟ ගියාත්මවල කීයක් වම් ගෙවල් දාලා මැරිලා ඇවිල්ලා ඇද්ද අද ඒවා වෙන කවුරු හරි භුක්ති විඳින්නේ අපි මැරණකම් නැහින වගේක් හදන්න අන්තිමට ඒක නිවි හැනෙහිලා ඉඳලත් නැහැ වෙන දෙයක් කරගෙනත් නැහැ ඒ නිසා මේ ගයක් ඕනි කියන්නේ මේ ජීවිතේ පවත්වා ගන්න අවශ්‍ය ආරක්ෂිත ආරක්ෂාව සම්බන්ධ කරුණු ටිකක් තියෙනවා. ඒ ටිකෙන් යැපෙන්න පුළුවන් ප්‍රමාණය ගයක්ද අපිට තියෙන්නේ. නැත්තම් ලෝකෙම තියෙන දේවල් බලලා බලලා බලලා අපි හදන ඔක්කොටම වැඩිය නැති ගයක් කියාගෙන ණය අරගෙන අන්තිමට ණය වලින් මිරිකිලා ලෝකෙට පේන වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට මිනිස්සු නැහෙන්නේ වහකානේ ණය ගෙවා ගන්න බැරුව. මට ගොඩාක් අය කතා කරලා තියෙනවා ණය වලට හිර වෙලා. ඇත්තටම මේ ණය වලට මිනිස්සු හිර වෙන්නේ ලෝකෙට පේන ජීවත් වෙන්න ගිහිල්ලා. නැත්තම් මේ ඇත්තටම අපි අම්බ කරන ටික අපිට හොඳටම ඇති ජීවත් වෙන්න. දන්නේ නැහැ කොහොමද මේ මිනිමලිසම් අල්පේච්ඡව සරල සැහැල්ලු ජීවිතයක් අරන් යන්නේ කොහොමද කියලා. අපි ලෝකෙ දුවන රැල්ලට ලෝකෙ දිහා බලාගෙන දුවන්නේ. අපිට ඕනි නෑ අපිට ඕනි විදිහට සතුටින් ඉන්න අපිට ඕනි මිනිස්සු සතුටු කරන්න. මිනිස්සු සතුටු කරන්න ගිහිල්ලා අනිත් මිනිස්සු කියන කියන දේවල් කරන්න ගිහිල්ලා තමයි අපි මේ අමාරුවේ වැහෙලා තියෙන්නේ. ඉතින් මේ තමයි ජීවයක් මානව මිනිස්සෙකුට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතාවල තුන්වෙනි එක. සේනාසන පැවිද්දන්ට නම් ගිහියන්ට නම් නිවහනක් ඕනේ. මොකක් හරි කුටියක් ඕනේ. ඉතින් පැවිද්දාට මේ ගහක් යට ඉන්න කියලා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ පුරුදු වෙයල්ලා ගහක් යට ඉන්න. එතකොට ගිහිය දුන්නොත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පුරුදු වෙලා ඉන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැවිද්දාට දෙන ඊළඟ නිස සමාදානය. දැන් අපිට මං කියන්නේ මිනිස්සුෙකුට ජීවිතේ පවත්තන් ප්‍රධාන අවශ්‍යතා හතරක් තියෙනවා. හතරෙන් තුනක් කතා කළා. කෑම බීම, ඊට පස්සේ ඇඳුම් පැළඳුම් දැන් වාසස්ථාන දැන් මේ බෙහෙත් හේත්. ඕකට භාගතුන් වහන්සේ අපිට සාසනය දීලා තියෙන නම තමයි ගිලාන පච්චය. එතකොට ඒක ගැන භාගතුන් වහන්සේ මොකක්ද දේශනා කළා තියෙන්නේ? ගොඩාක් ආందోලනයට ලක් වෙන වාක්‍යයක් මේක. මොකද්ද? පූති මුත්ත බෙහෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්තතේ යාව ජීවං උත්සාහෝ කියලා ඉස්සරහට තව ටිකක් කියනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පැවිද්ද කියන එක පූති මුත්ත බේසජ්ජය නිසා පැවැත්විය යුතුයි. ඒ කියන්නේ පූති මුත්ත බේසජ්ජයෙන් පැවිද්ද පවත්වා ගන්න පැවිද්දාට හැකියාව තියෙන්න ඕනේ යම් කිසි විදිහකට ගිහියෝ කැමැත්තෙන් අපිට අවශ්‍ය බෙහෙත් තෙහෙත් ටික පූජා කරනවා නම් ඒක පිළිගන්න පුළුවන්. හැබැයි අපිට යම් දවසක බෙහෙතක් හේතක් කවුරුවත් ගෙනහලා දුන්නේ නැත්නම් ලැබුණ නැත්නම් මේ පූති මුත්ත බේසජ්ජයෙන් වාසය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ආందోලනාත්මක වාක්‍යයක් කියලා මම කියපු හේතුව තමයි මේ පූති මුත්ත බේසජ්ජය කියන එක අර්ථකතන මේකට අර්ථකතන දෙකක් දෙනවා. එකක් තමයි ගව මුත්‍රාවල දාලා අරලු ඒක මාස දෙක තුනක් පල් කරලා මේ අරලු කන එක ඊළඟ ආර්ථය තමයි තමන්ගෙම ස්ව මුත්‍රා පාවිච්චි කරන එක. ඉතින් ගොඩාක් ධර්මයේ ගැඹුරු තැන් ස්පර්ශ කරපු උත්මයෝ කියන්නේ මේක ස්ව මුත්‍රා තමයි මේ කියන්නේ. මොකද භික්ෂුවකට ගව මුත්‍ර හොය හොය අරලු හොය හොයාගෙන ගිහිල්ලා මේවා පල් කර කර කටයුතු කරන කාලයක් නැහැ. කලින් කියලා තියෙන කාරණා තුනත් එක ගලපලා ගත්තාම බොහෝම වෙහෙසක් නැතුව බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් හොයාගන්න පුළුවන් ක්‍රම සහ විදි තමයි වාග්යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේකෙදිත් මේ පූති මුත්ත බේසජ්ජය කියන්නේ ස්ව මුත්‍රා වළඳලා ස්ව මුත්‍රා පාවිච්චි කරලා බෙහෙතකට හේතකට ජීවිතේ පවත්ත ගන්න එක. එතකොට දැන් ඔන්න බටහිර ලෝකයේ බටහිර වෛද්‍ය විද්‍යාව ඔළුවේ තියාගෙන ඉන්නයි එන්න එපා. ඕක හරීම විස බීජයන්නේ කියලා. දන්නේ නැතිව කතා කරන්න එන්න එපා. අපි හිතන් ඉන්නේ මේ සුද්ධ තමයි හරිම දේ හොයාගෙන තියෙන්නේ කියලා. පූති මුත්ත බේසජ්ජය කියන්නේ මොකක්ද කියලා නිකමට සර්ච් කරලා බලන්න. මේක පුරාතන ආයුර්වේද ක්‍රමවල ඉන්දියාවේ පවා ශ්‍රේෂ්ඨ අය මේක බෙහෙතක් විදිහට පාවිච්චි කරනවා. අපේ පැරණි සිංහල වෙදකමෙත් මේක තිබිලා තියෙනවා. මේක තමයි අපිට භාගතුන් වහන්සේ දීපු වෙදකම. ඒක පාවිච්චි කරන අයත් අද වර්තමානයේ ඉන්නවා. පාවිච්චි කරන අය දන්නවා ඒකේ ආනිසංස කොහොමද කියන්නේ. විශේෂයෙන් අපේ ලොකු සාංශේ මේ කාරණය හරියට හයිලයිට් කරලා දේශනා කරන භික්ෂුවක් ලංකාවේ. ඉතින් අපේ මිනිස්සු කැමති නැහැ. ඉතින් බුරුමේ මේ භූතිමුත්ත ස්වමුත්‍රා වෙනුවට ඔය ගවමුත්‍රාවල අරලු දාලා එක පල් කරලා යෝගාවචරයන්ට දෙන්න භාවනා ශාලාවල් වල වෙනම බෝතල් කරලා තියලා තියෙනවා. දවසට එක අරලු ගෙඩියක් කෑවහම හොඳටම ඇති. ඒක දවසකට එක අරලු ගෙඩියක් ගන්න පාවිච්චි කරනවා. ඒක සර්වාංගයම සුව කරන ඖෂධයක්. ඉතින් ඒක හදන විදිහක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. සුව මුත්‍රා වුණත් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. හිතුමනාපට පාවිච්චි කරන්න බෑ. ඒකටත් තියෙනවා සුව මුත්‍රා පාවිච්චි කරන්නේ මොන විදිහටද? ඒක ඒක බොන්න පුළුවන්. පිට තාල එපණයටත් පුළුවන්. ඇතුළත ඇතුළත සුවයට බොන්නත් පුළුවන්. ඉතින් බොන්න විදිහක් තියෙනවා, පාවිච්චි කරන විදිහක් තියෙනවා. දාන්නේ නැතුව කරන්න යන්න එපා. ඉතින් මේ තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු හොඳම බෙහෙත. ලෝකේ තියෙන හොඳම බෙහෙත මිනිසු දන්නේ නැති වුණාට ඉතින් ගිහියෝ අපිට වෙන බෙහෙත් ඒත් දෙනවා නම් අවශ්‍ය ලෙඩ රෝගවලට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ ලෙඩක් හැදුනාම සවමුත්‍රා වලින් වාසය කරන්න කියන්නේ මරණ බය සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ. මොකද අපේ ඔළුවට දැන් වැහැලා තියෙන මේ ලෙඩක් හැදුනහම මර බය එන එන තරමට අපේ මිනිසුන්ට මේ මුත්‍රා චුට්ටක් පාවිච්චි කරාම ඔය හොඳටම ඇති කියන්න. එතකොට අර කායික ලෙඩක් වුනහම කායික වේදනාවක් නෙන්නේ මේකත් එක්ක ඉස්සරහට කටයුතු කරගෙන යන්න මොන්න තරම් තල්ලුවක් දෙනවද බලන්න. මරණ බයට මූණ දීලා මරණ බය නැති කරගෙන මේ මේ ලෙඩෙත් එක ගනුදෙනු කරන්න කොච්චර විවෘත ආරාධනාවක් කරනවද කියලා බලන්න භාගතුන් වහන්සේ. අපේ මිනිසුන්ට කිවිසුමක් ගියොත් ඇති සුද්දාගේ බෙහෙත් පෙත්තක් බොන්න. පුදුම විදිහට අද අද අපේ මිනිසුන නොමිලේ බෙහෙත් දෙනවා කිව්වොත් ඒ හිතන් ඉන්නේ එතන තියෙන්නේ ජරාම ජරා බෙහෙත් ටික. එහෙමනේ මේ ලක්ෂ ගණන් දහස් ගණන් වේදම් කරලා කොහේ හරි බෙහෙත් දෙනවා කිව්වොත් එතන තමයි හොඳම තැන. හැබැයි ඔය එක විශේෂඥ වෛද්‍යවරයෙකුටවත් මේ මැරණ එක නවත්තන්න පුළුවන් වෙලා නැහෙනේ. මැරණ එක නවත්තන්න බෑ. සමහර වෙලාවට අද වර්තමානයේ සුද්දගේ බෙහෙත් බිව්වහම එක ලෙඩකට ඒ ලෙඩේ සනීප වුණත් නැතත් තව ලෙඩ හතරක් පහක් හදලා තමයි ඒ ලෙඩේ මොකක් හරි වෙන්නේ. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? අර අනිත් ලෙඩ හතරට ආය යනවා සුද්දා ගාවට. සුද්දාගේ බෙහෙත් ටික ආය බොනවා. ඒ ලෙඩ හතරට පහට ආය තව ටිකක් එනවා. ඒක තමයි ඖෂධ මාෆියාව. ඒක තමයි සුද්දාගේ හැටි. අපේ මිනිස්සු මේවා දන්නේ නැහැ. අද ඉස්පිරිතාලවල ගිහිල්ලා බලන්න ක්ලිනික් සෙන්ටර් වල ගිහිල්ලා බලන්න අපිට මේ ලෙඩක් හැදුනාම දරාගෙන ඉන්න බැරිකම ලෙඩක් කියන්නේ යථාර්ථය සත්‍ය අවබෝධ කරලා දෙන විඳ දරා ගැනීමේ ශක්තිය ඇති කරලා දෙන සත්‍ය මොකක්ද කියලා පෙන්ලා දෙන හරිම හොඳ අවස්ථාවක් මැරෙන්න තියෙන බය අඩු කරගන්න තියෙන හොඳ අවස්ථාවක්. හැබැයි අපි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පූතිමුත්ත බේසජ්‍ය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනි. මේක මොකද්ද කියලා හරියටම තේරෙන්න නම්. ඉතින් ඒක මහ පුදුමාකාර ಗುಣ දෙන දෙයක්. ඉතින් මම හිතනවා අපේ පැරණි ආච්චිලා සීයලා දන්නවා මේ මුත්‍රා වලින් වෙදකම් කරපු හැටි. වෙදකම් වලට මුත්‍රා පාවිච්චි කරපු තැන් පැරණි අය දන්නවා. අලුත් අය දන්නේ නැහැ. ඉතින් මේ තමයි මිනිමලිසම් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු මිනිමලිසම් උපසම්පදා භික්ෂුවට නිස සමාදන් වෙනවා කියලා මේ කාරණා හතර කියා දෙනවා උපසම්පදා මාලකයේදී. ඉතින් මේක මම ඒකයි කිව්වේ මේ උපසම්පදා භික්ෂුව විතරක් අදාළ දෙයක් නෙමෙයි. අනිත් හැම කෙනෙකුටම ගිහි පැවිදි වෙනසක් නැතුව මේකෙන් ගන්න පාඩමක් තියෙනවා. අල්පේච්ඡකම කියලා දෙන්නේ, සරලකම කියලා දෙන්නේ, සැහැල්ලුවෙන් ජීවත් වෙන හැටි මේ කියලා දෙන්නේ. ඉතින් මට කියලා දෙන්න ඕනේ මේ නිස සමාදානය එක්ක භාග්‍යතුන් වහන්සේ මිනිමලිසම් කොච්චර ලස්සනට පහදලා දීලා තියෙනවද කියන එකයි. කලින් වීඩියෝ එකේදී මම කිව්වා මේක මේ මිනිමලිසම් කියන එක අල්පේච්ඡතාවය කියන එක හදාගන්න ලේසිම පොයින්ට් එකක්. ඒ තමයි ප්‍රයෝජනය සලකලා වැඩ කරන එක. එතකොට දැන් මේ හතරට සාසනය කියන්නේ සිව්පසය. මේ ගිහියන්ගේ පැත්තේ කියන්නේ ජීවිතයට අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතා හතර. එතකොට මේ සිව්පස්ය නැත්නම් මේ අවශ්‍යතා හතර ප්‍රයෝජනය සලකලා නම් අපි පාවිච්චි කරන්නේ. අපි ඉන්නේ අන්තවාදී තැනක නෙමෙයි. අධික කාමසුකල්ලිකාණ යෝගීත් නෙමේ අධික අත්තකිලමන්තාන යෝගීත් නෙමේ අපි මැද්දේ ඉන්නේ මනසත් එක්ක කල්පනා කරන්න මම මේ දේ කරන්නේ ප්‍රයෝජනීය සලකලාද ඉතින් මේ නිස සමාදානේ මේ காரணා හතර ප්‍රයෝජනීය සලකලා බැලුවොත් හොඳටම ඇති මම හිතනවා මේ කාරණා ටික වැටහෙන්නේ නැති කියලා අපි බලමු උත්සාහ කරලා බලන්න මේ කියන කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මොනතරම් සැනසීමක් සහනයක් තමන්ට ලැබෙනවද කියලා. තෙරුවන් සරණයි.